නමෝ බුද්දාය. තෙරුවන් සරණයි සුපින්වත් ඔබ සියලු දෙනාටම. අද දවසේදීත් අපේ මේ සුපුරුදු මුණගැහිම ධම්සරණේ සදහම් පිළිසඳර සමගින්. ඉතින් ඔබට ආරාධනා කරනවා අද දවසේදීත් පුරා හෝරාවක්ම එකතු වෙන්නට කියලා රැඳෙන්නට කියලා ශ්‍රද්ධා රූප වාහිනිය. රූපවාහිනී මාධ්‍යයේ කල්යාණ මිත්‍රයා ශ්‍රද්ධා රූපවාහිනියත් සමග ඔබේ ජීවිතයට අවශ්‍ය වෙන දහම් කාරණා වලින් හැමදාමත් වගේ අපි ඔබ දැනුම්පත් කරනවා. ඔබේ ජීවිතයට මේ කරුණු කාරණා එකතු කරනවා. අපි මේ දැනුම්පත් කිරීම තුළින් ඔබේ ජීවිතයට මේ ධර්ම කාරණා ගලපා ගන්නට හැම වෙලාවකම මාර්ගයක් සකස් කරනවා. ඒ නිසාවෙන් තමයි අපි නවතම වැඩසටහනක් විදිහට පසුගිය සතියේ දිනයක අපි ආරම්භ කළේ ධම්සරණී සදහම් පිළිසඳර. ඔබ දන්නවා කාන්තා අපි වෙනුවෙන්ම සුවිශේෂී වැඩසටහනක් විදිහට තමයි ධම්සරණී සදහම් පිළිසඳර මේ වැඩසටහන ආරම්භ වුණේ. ඉතින් කාන්තා ඔබට අද දවසේදීත් ආරාධනා කරනවා එකතු වෙන්නට කියලා රැඳෙන්නට කියලා ධම්සරණී සදහම් පිළිසඳර සමගින්. අද දවසේදීත් අපි සුවිශේෂී වූ මාතෘකාවක් පිළිබඳව කතා බහ කරන්න සූදානම්. ඊට පෙර ආතුව අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මෙම ස්ථානයට වැඩමවා වදාළ පින්වත් මෑණියන් වහන්සේව අපි පාද නමස්කාර පූර්වකව පිළිගන්නවා. නමෝ බුද්දාය තෙරුවන් සරණයි පින්වත් මෑණියන් වහන්ස. ඉතින් අද දවසේදීත් අපි මේ කතා බහ ආරම්භ කරන්නට සෝදානම් පින්වත් මෑණියන් වහන්සේ සමගින් ಭಾರತය බොහෝ දෙනෙක් දන්නේ අද කාලය වෙනකොට බුදුරජාණන් වහන්සේ උපත ලැබූ දේශය නැත්නම් වර්තමානයේ වෙන විට හඳුන්වන්නේ ඉන්දියාව කියන නමින්. වෙලාවකට හිතෙනවා මේ ඉන්දියාව කියන නම එදා ಭಾರತයෙන් වෙනස් වෙන්නේ නමට විතරක්මද කියලා. කාන්තාවන්ගේ ප්‍රශ්න ගැටලු තවමත් ඒ විදිහටම ಭಾರತය තුළ තියෙනවා. හැබැයි අපිට පිහිට පිළිසරණ ලබා ගන්නට හැකියාව තියෙද්දිත් ඇයි අපි මේ විදිහට ඉන්නේ? සමහරක් වෙලාවට ඔබට ප්‍රශ්නයක් දැන් පැන නගිනවා වෙන්නට පුළුවන්. ඇයි අපි මේ වැඩසටහන තුළින් මුලින්ම ಭಾರತය පිළිබඳව කතා බහ කරන්න සූදානම් වෙන්නේ කියලා. අපිට මූලික අවබෝධයක්, මූලික දැනුමක් අවශ්‍ය වෙනවා. මේ පිළිබඳව පින්වත් මෑණියන් වහන්සේගෙන් අපි සූදානම් අද දවසේදී ಭಾರತය තුල ඒ සිදුවුණු මහා වෙනස්කම් ඒ මහා සිදුවීම් සමුදාය පිළිබඳව අද දවසේදී මේ පැයක කාලය තුල සාකච්ඡා කරන්නට ඒත් එක්කම අපිට ඔබේ ගැටලු ප්‍රශ්න ලැබුණා ඒ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන්නට පින්වත් මෑණියන් වහන්සේ අද දවසේදී සූදානම් ඉන්නවා ඒ පිළිබඳවත් වැඩසටහන ආරම්භයේදීම ඔබට මතක් කරන්නට ඕන ඉතින් පින්වත් මෑණියන් වහන්සේ අපි සූදානම් කතා බහ ආරම්භ කරන්නට පින්වත් මෑණියන් වහන්ස ಭಾರತೀය පසුබිම තුළ කාන්තාවට හිමි වූ තැන කොහොමද අතීතයේදී සමාජීය ආර්ථික වශයෙන් කාන්තාවට මොන වගේ තැනක්ද හිමි වෙලා තිබුණේ පින්වත් මෑණියන් වහන්සේ අවසරයි ඔබ වහන්සේට අපගේ ಪರම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ নমස්කාරය වේවා නමෝ බුද්ධාය පින්වත්නි අපි පසුගිය වැඩසටහනෙන් අපේ වැඩසටහන ගැන අපි යම්කිසි හැඳින්වීමක් ඔබට කළා. ඉතින් අද අපි මුලින්ම කතා කරන්නේ පින්වත් තිරේෂ අපිට සිහිපත් කළා වගේ ಭಾರತೀಯ සමාජය ගැන බුදුරජාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙන්න කලින් තිබ්බ පසුබිම ඒ පසුබිම තුළ කාන්තාවට කොයි වගේ තැනක්ද හිමි වුණේ කියන කාරණය තමයි අපි මුලින්ම කතා කරන්නේ. මොකද පින්වත්නි අපි ඒ ගැන දැනුවත් විය යුත්තේ ලංකාවට බොහෝ දේවල් ලැබුණේ අතීතයේ ඉඳලා බටහිර රටවල් වලින් නෙමෙයි. අපි ආසන්නයෙන්ම පිහිටි ඉන්දියාවෙන් තමයි බොහෝ දේවල් අපේ රටට අපේ ජන ජීවිතයට, මිනිසයාගේ ජීවිතය හා එකතු වුනේ. ඒතර විශේෂයෙන් අපි දැනගත යුතුයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙන්න කලින් කොහොමද ඉන්දියාවේ පසුබිම කියලා. ටිරේෂා ඒ අපේ භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙන්නට කලින් දඹදිව නැත්තම් ඉන්දියාවේ ඒ කාලේ වඩාත්ම ප්‍රචලිත වෙලා තිබ්බේ ගොඩාක් මිනිසු පීඩාවටපත් වෙච්ච දෙයක් තමයි කුල ભેදය කියලා කියන්නේ. ඉන්දියාවේ අතීතයේ ප්‍රධාන කුල හතරක් දකින්න ලැබුණා. මුලින්ම බ්‍රාහ්මණ කුලය. එයාලා බ්‍රාහ්මණ වේද මන්ත්‍රවලට අනුව එයාලා විශ්වාස කරේ බමුණෝ ඉපදුනේ මහා බ්‍රහ්මයාගේ මුවින් කියලා. කියන්නේ තරම් උසස් බමුණෝ. ඊළඟට ශාස්ත්‍රීය අය කියන්නේ රටපාලනය කරන රජවරු ශාස්ත්‍රීය අය බමුණන්ගේ උරහිස් වලින් දෙවුරෙන් තමයි පහළ වුනේ. මොකද බමුණු ඇදහිීම තුළ මහා බ්‍රහ්මයා තමයි පිදුම් ලැබුවේ. ඊළඟට වෛශ්‍යයන් කියන්නේ වෙළඳ කුලයේ අය වෙළඳ කුලයේ අය ඉපදුනේ මහා බ්‍රහ්මයාගේ බාහුවලින් කියලා. කියන්නේ අත් දෙකෙන් බාහුවලින් කියලා. ඊළඟට ශුද්‍රයන්, ඒ කියන්නේ අපි කතා කරොත් ඔය සැඩොල් කුලය වගේ අඩුකුලේ අය මේ ඉපදුනේ මහා බ්‍රහ්මයාගේ යටිපතුළු වලින් කියලා ඒක විශාල කුල ભેදයක් එදා බ්‍රාහ්මණ සමාජයේ ඉන්දියාවේ දකින්නට ලැබුණා. සහ පින්වත් මෑණන් වහන්ස ඒ කුල පහට අමතරව තවත් අර නේසාද රතාකාර පුක්කුස චණ්ඩාල ආදි වශයෙන් තවත් තවත් තිබ්බා. එතකොට ඒ අර ශුද්‍ර කුලයේ තව ප්‍රභේද තිබ්බා. රෙදිසෝදන කුලය වෙන මේ ඒ ආදී විදිහට තවත් ප්‍රභේද ඇත්තටම කිව්වා වගේ තවත් ප්‍රභේද තිබ්බා. ඉතින් පින්වත්නි ඒ බ්‍රාහ්මණ සමාජය තුල ඒ බමුණු සමාජය තුල ඒ කුල භේදය තුල රට පාලනය කරපු රජතුමාට රජතුමාට බෙහෙවින්නේ රාජ්‍ය පාලනය සඳහා ඒ අවශ්‍ය ව්‍යවස්ථාව, ඒ නීති රීති ආදිය මේ සංවිධානය කළේ සැකසුවේ රජතුමාගේ පුරෝහිත. ඒතොට ඒ පුරෝහිත තනතුරත් හෙබෙව්වේ බ්‍රාහ්මණයෙක් විසින්. බමුණෙක් තමයි මේ පුරෝහිත තනතුර හෙබෙව්වේ. එතකොට මේ පුරෝහිත බමුණා මේ වේද මන්ත්‍ර වලට අනුව තමයි තනිකර රජතුමාට ඒ රට පාලනය කරන්න අවශ්‍ය ව්‍යවස්ථාව සකස් කළේ. එතකොට මේ රට පාලනය කරන ව්‍යවස්ථාව තුල කාන්තාව කියලා කියන්නේ බොහොම බොහොම අඩු තැනක තමයි ඇයි හිටියේ. විශේෂයෙන්ම ගෘහණිය කියලා කියන්නේ වෙන කිසි දෙයකට නෙමෙයි ගෘහණිය කියලා කියන්නේ ගෘහයට. ගෘහණිය කියලා කියන්නේ ගෙදෙට්ට ගෘහයට. ඇය සීමා විය යුත්තේ ගෙදෙට්ට විතරයි. gedirin ඔබට යාට ලෝකයක් තිබ්බේ නෑ අතීතේ. ඊළඟට බ්‍රාහ්මණ සමාජය තුල බමුණු සමාජය තුල වේද මන්ත්‍ර තුල කාන්තාව කියලා කියන්නේ අනිවාර්යෙන්ම ඉපදුනාට පස්සේ අනිවාර්යෙන්ම තමන්ගේ පියා යටතේ සිටිය යුතුයි. ඊළඟට එහෙම නැත්නම් පියා යටතේ නැත්නම් වැඩිමහල් සහෝදරය යටතේ සිටිය යුතුයි. එහෙමත් නැත්නම් විවාහ වුණාට පස්සේ අනිවාර්යෙන් ස්වාමියා යටතේ සිටිය යුතුයි. ඊළඟට ස්වාමියා මිය ගියාට පස්සේ අනිවාර්යයෙන්ම වැඩිමහල් දරුවෝ, ඒ කියන්නේ පිරිමි දරුවෝ යටතේ සිටිය යුතුයි. බමුණු කෙලින්ම කියා සිටියා කිසිසේත්ම කාන්තාව කියලා කියන්නේ නිදහසක් දෙන්න ඕනි චරිතයක් නෙමෙයි. නිදහසක් දෙන්න ඕනි චරිතයක් නෙමෙයි කියලා. ඒ වගේම තමයි පින්වත්නි ඒ ඒ සමාජය තුල ඒ බමුණු සමාජය තුල කාන්තාවට කිසිම විනෝදයක් ලබන්න ඇගේ ජීවිතයේ කිසි සතුටක් ලබන්න ඒ සමාජයේ විශේෂ අවස්ථාවලට මුහු වෙන්න ඇයට කිසිම අවස්ථාවක් තිබ්බේ නැහැ. ඒ හැම වෙලෙම හිටියේ ගේ ඇතුලේ. ඒ වගේම තමයි වේද මන්ත්‍ර ඉගෙන ගන්න. ඉගෙනීම් කටයුතු කරන්න වේදය වේදේ ඉගෙන ගන්න කිසිම අයිතියක් තිබුණේ නැහැ. ඉගෙනීම් කටයුතු වලට මේ වේද මන්ත්‍ර ආදිය සජ්ජායනා කරන්නට ඇයට හැකියාවක් තිබ්බේ නැහැ අවස්ථාවක් තිබ්බේ නැහැ. කාන්තාවක් වුණාම බමුණ කියලා තිබ්බේ එයාට මේ බත් බත් එක ලිපේ තිබ්බට පස්සේ බත් ඉදුණට පස්සේ ඇටේ ඉදුණද කියලා බලන්න අර ඇඟිලි දෙකට නම් පොඩි කරනවානේ. ඒකට කියනවා ද්වංගුලි පඤ්ඤා කියලා. ඇඟිලි දෙකේ නෝන. ඒක දැනගත්තොත් ඇති. බතක් ඉදුණට පස්සේ බත් ඇටේ ඉදුණද නැද්ද කියලා දැනගන්න ඇඟිලි දෙකෙන් ඒ බත් ඇටේ පොඩි කරන්න මොලයක් තිබ්බොත් ඒ ඇති. ඊළඟට තවත් විදිහට කියනවා හැඳි මිටේ නුවණ කියලා. කාන්තාවට තිබ්බේ. මම හිතන්නේ වර්තමානයේත් ඒ විදිහමත් ඒක ඒ විදිහටම භාවිතා වෙනවා. ඔව්. හැඳි මිටේ නුවණ කියලා. කියන්නේ හැඳි මිටේ හැඳි මිටේ නුවණ කියලා කියන තීරේෂා දැන් ඔන්න බත් හැලිය ලිපේ තිබ්බට පස්සේ බත් මේ යට හොඳට ඉදිලද කියලා බලන්න අර හැඳි මිටෙන් මේ කුරුගාන. කුරුගානවනේ. ඒ කුරුගාලේ මිටට එන බත් ඇටේ පොඩි කරලා බලනවා බත් එක තැම්පිලාද කියලා. ඒ දැනගත්තොත් ඇති. ඊට එහා අධ්‍යාපනයක් ලබන්න ඇයට කිසිසේත්ම අවසරයක් තිබ්බේ නැහැ. ඊළඟට බමුණු සමාජය තුළ කාන්තාව දැන් පුංචි වයසේම සාමාන්‍යයෙන් දියණියක් ඉපදිලා අවුරුදු 4 5 යනකොටම ඇයව තව වෙනත් පිරිමි කෙනෙකුට යෝජනා කරලා ඉවරයි. කියන්නේ ඇයට කිසිම නිදහසක් නැහැ. තමන් මුළු ජීවිත කාලයම ගත කරන්න ඕනි තමන්ගේ ස්වාමියාව තෝරගන්න. ඇයට කිසිම නිදහසක් තිබ්බේ නැහැ. විශේෂයෙන්ම ගොඩාක් වියපත්, ඒ කියන්නේ අවුරුදු 60 65ක් වෙච්ච බමුණෝ විවාහුනේ අවුරුදු 16 20 තරුණ යෝන් තරුණියන් තමයි විවාහ කරගත්තේ. එතකොට ඇයට විවාහ ජීවිතයක් කියලා කිසිම ආශාදයක් ලබන්නට සතුටක් ලබන්නට ඇගේ ජීවිතේ ඉඩක් අවකාශයක් තිබෙන්නේ නැහැ පින්වත්නි. ඒ වගේම ඔබ අහලා ඇති සමහරට ඔබ චිත්‍රපටි හැම බලනවා නම් ඔබ දැකලා ඇති ඒ කාලේ බමුණු සමාජයේ මේ එක සිරිතක් තිබ්බා එක නීතියක් තිබ්බා ඒකට කියනවා නමින් සති පූජාව කියලා. ඒ සති පූජාව කියලා කියන්නේ තිරේෂා දැන් ඔන්න විවාහ වෙච්ච කාන්තාවක් කියලා හිතමුකෝ. අකාලේ ඇගේ සැමියා මිය යනවා. මිය ගියාට පස්සේ ඒ තමන්ගේ ස්වාමියාගේ ශරීරයේ දැවෙන චිතකයට ඒ කාන්තාව පනින්න ඕන. ඒකට තමයි කියන්නේ සති පූජාව කියලා. කියන්නේ ස්වාමියා මිය ගියාට පස්සේ කාන්තාවට බිරිඳට මේ ජීවත් වෙන්න අවශ්‍යතාවයක් නැහැ කියන මතය තමයි ඒ කාලේ බමුණු සමාජය තුළ තිබ්බේ. එහෙම නැත්නම් ඇය කැමති නැත්නම් ගින්නට පනින්ද මම අහලා තියෙනවා ඇය අනිවාර්යෙන් ඇගේ කෙස් බෝ ගන්න ඕනේ. සමහරක් වෙලාවට මමත් අහලා තියෙන පින්වත් මෑණියන්ස මේ බලෙන් හරි ගිහිල්ලා ඥාති පිරිස විසින් මේ කෙනාව මේ අසුබ නිසා තමයි ඇයගේ අසුබ නිසාකම අසුබ නිසා තමයි මේ විදිහට සිද්ධ වුනේ කියලා ඒව බලෙන් අරගෙන ගිහිල්ලා චිතකයට දාන අවස්ථා තියෙනවා. බලෙන් ගෙනහිල්ලා චිතකයට දාන අවස්ථා තියෙනවා. ඔව් එහෙම නැත්තම් කරන්න ඕනේ ජීවිත කාලෙම ඇයට කොණ්ඩේ කියන්නේ හිස බෝගල් දැන් අපි මේ ශ්‍රමණ රූපේ තියෙන මේ විදියට හිස බෝගාලා සියලු ආභරණ ගලවලා කරාඹු මාල වලු සියලුම ආභරණ ගලවලා සුදු සාරියක් ඇඟේ ඔතාගෙන ඇය ගේ මුල්ලේ ඉන්න ඕනේ. ඇයට ගෙයින් එළියටවත් යන්න අවස්ථාවක් නැහැ. ඒ අර අර අවස්ථාවට ඇය දැඩි ලෙස අකමැත්ත පළ කළොත් ඒ තරම්ම කාන්තාව කියලා කියන්නේ මේ ඒ බමුණු සමාජය තුළ ඊටාම පිළිකුල් කරපු අප්‍රසන්න කරපු චරිතයක්. ඇයට කිසිසේත්ම ඉඩක් අවස්ථාවක් තිබ්බේ නැහැ සමාජයේ ඉදිරියට යන්න. ඒ සමාජයට තියා තමන්ගේ පෞල් සංස්ථාව තුලවත් ඇයට ඇත්තටම මවකට දරුවන්ගෙන් ලැබෙන්න ඕනි ගෞරවය ಭಾರತೀಯ කාන්තාවට දරුවන්ගෙන් ලැබුණේ නැහැ. හුදෙක්ම කාන්තාව කියලා කියන්නේ ඒ කාලේ පරම්පරාව ගෙනියන්න දරුවන් මේ ලෝකෙට බිහි කරන යන්ත්‍රයක් විතරයි. ඇයට ඇයට වෙන ගරු සත්කාර සම්මාන නම්බුනාම එදා ඒ බමුණු සමාජය තුළ තිබ්බේ නැහැ. ඒ වගේ ඛේදනීය පසුබිමක් තමයි එදා ඒ ಭಾರತೀಯ සමාජය තුළ බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙන්න කලින් සමාජෙත් තිබ්බේ. නමුත් තිරේෂ අපි දැන් ඔය කතා කරන්නේ අපේ භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා පිරිනිවන් පාල් දැන් අවුරුදු 2562ක් නෙමේ අවුරුද්දට. එහෙමයි. ඒතර භාග්‍යතුන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා ඒ ගණන් බලනකොට සාමාන්‍යයෙන් 2500 2600ක් විතර සම්බුද්ධත්වයෙන්. එතකොට ඊට එහා ඔබ අපි ඉන්දියාව ගැන කතා කරොත් ඔබ සමහර විට ඔය අධ්‍යාපනය ලැබෙන කාලේ ඉතිහාසෙට එහෙම ඉගෙන ගන්න ඇති එක එක් එක් ශිෂ්ටාචාර ගැන අපි ඉගෙන ගන්නවා. එහෙමයි. එතකොට ඉන්දියාවේ විශේෂයෙන්ම තිබ්බ ශිෂ්ටාචාරයක් තමයි ඉන්දු නිම්න ශිෂ්ටාචාරය. මීට අවුරුදු 5000කට කලින් ඒ ඉන්දියාවේ තිබ්බ ඒ ගංගා ආශ්‍රය කරගෙන ජනාවාස ගොඩනගාගෙන හිටියා. ඒවට කියනවා ඉන්දු නිම්න ශිෂ්ටාචාර කියලා. ඒ යුගයේ ඒ සමාජය විසින් කාන්තාව දිව්‍යත්වයෙන් අදහලා තියෙනවා. ඒ කියන්නේ මාතෘ දෙවඟන, මව් දෙවඟන, ජගන් මාතා කියලා කාන්තාවව දෙවි කෙනෙක් දිව්‍යාංගනාවක් මේ වගේ දිව්‍යත්වයෙන් අදහලා වන්දනා කරලා තිනවා විශේෂයෙන්ම මව් මවව. ඒ වගේ තිබ්බ කාන්තාවට තිබ්බ අවස්ථාව තමයි කාලයක් යනකොට අර බමුණු මතවාද සමාජයට ඉදිරිපත් වීම නිසා බමුණන්ගේ වේද මන්ත්‍රවලට අනුව පුරුෂාධිපත්‍යම ඉස්මතු කරගෙන කාන්තාවන්ට ඉතාම අඩු තැනක් ලැබුණේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ වෙනස් කළේ. පින්වත් මෑණියන් වහන්සේ අපිට බොහොම හොඳින් ಭಾರತೀಯ පසුබිම එහෙම නැත්නම් භාග්‍යවතුන් වහන්සේ පහළ වීමට පෙර ಭಾರತೀಯ සමාජය තුළ කාන්තාවන්ට හිමි වූ තැන පිළිබඳව බොහොම හොඳින් අපට පහදා දුන්නා. පින්වත් මෑණියන් වහන්සේ අපි දැන් කතා කරමු පින්වත් මෑණියන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ පහළ වීමත් සමග මහා වෙනස්කම් සමුදායක් සිද්ධ වෙනවා. භාග්‍යවතුන් වහන්සේ නිසා අද වෙන විටත් අපිට පිහිට පිළිසරණ ලැබිලා තියෙනවා උන්වහන්සේ නිසාවෙන්. අපි ඒ පිළිබඳවත් පින්වත් මෑණියන් වහන්සේ දැන් මේ කතා කළා වගේම ඒ පිළිබඳවත් කතා කරමු භාග්‍යවතුන් වහන්සේගේ පහළ වීමෙන් පසු කොයි වගේ තත්වයක් මොහොතක්ද කාන්තාවට උදා වුණේ? කොයි වගේ වෙනස්කම්ද සිද්ධ වුණේ කියලා. ඔව් පින්වත්නි ඇත්තටම මේ කාන්තා නිදහස වෙනුවෙන් කාන්තාවන්ගේ විමුක්තිය වෙනුවෙන් කියලා අද දේශ අපිට ගොඩාක් සමාජයේ දකින්න ලැබෙනවා එක් එක් සංවිධාන එකතු වෙලා සමහරට එයාලගේ තියෙන පුරුෂයන්ට විරුද්ධව යන නිකන් අර ද්වේෂ සහගත සිතිවිලි බොහෝ අවස්ථාවල අපිට දකින්න ලැබෙනවා. නමුත් ඇත්තටම කාන්තාවන් වෙනුවෙන් කාන්තා විමුක්තිය වෙනුවෙන් කාන්තාවගේ නිදහස වෙනුවෙන් හඬ නැංගුවේ අපි සරණ ගියපු අපගේ භාග්‍යවතුන් වහන්සේ. අවිහිංසාවාදී ක්‍රමෙන් කිසිවෙකුට හිංසාවක් පීඩාවක් නොකර කාන්තා විමුක්තිය වෙනුවෙන් එකල ಭಾರತೀಯ සමාජය තුළ නගපු එකම හඬ තමයි අපගේ භාග්‍යවතුන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකෙට පහළ වුණාට පස්සේ මේ විප්ලවය මේ පෙරලිය සිද්ධ වුණේ තිරේෂා කාන්තාවන්ට මේ බුද්ධ ශාසනය තුල පැවිදි උපසම්පදාව ලැබීමත් සමග පැවිදි උපසම්පදාව ලැබීමත් සමග තමයි ලොකු විප්ලවයක් සිද්ධ වුණේ. එතකොට පින්වත් මෑණියන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ එක් තැනකදී භාග්‍යවතුන් වහන්සේ සියල්ලක්ම කරන්න හේතු සාධක සහිතව. එතකොට පින්වත් මෑණියන් වහන්සේ එක් තැනකදී භාග්‍යවතුන් වහන්සේ තෙවරක්ම කාන්තාවන්ට පැවිද්ද ලබා දීම ප්‍රතික්ෂේප කරනවා. මේකටත් යම් හේතුවක් තියෙන්නට ඇති කියලා මම විශ්වාස කරනවා. පින්වත් මෑණියන් වහන්සේ අපිට ඒ පිළිබඳවත් කෙනෙක් දැන් මේ වෙලාවේ බලාගෙන ඉන්නවනම් දැන් අපි භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව මේ විදිහට කතා කරනවා. කෙනෙක්ට මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙන්නට පුළුවන්. තෙවරක් මොන් වහන්සේ මේ කාන්තාවට පැවිද්ද ලබා දීම ප්‍රතික්ෂේප කරනවා. ඒකට තියෙන හේතුව මොකක්ද? ඇයි භාග්‍යවතුන් වහන්සේ වගේ තීරණයක හිටියේ කියලා මම හිතන්නේ පින්වත් මෑණියන් වහන්සේට පිළිතුරක් ඇති. ඔව් අනිවාර්යයෙන්ම. ඒකට අනිවාර්යයෙන්ම හේතුවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ හේතුවක් නැතුව කිසිම වචනයක් පිට කරන්නේ නැහැ. දැන් ওই ප්‍රතික්ෂේප කිරීම සිද්ධ වුණේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා සාමාන්‍යයෙන් අවුරුද්දක් විතර ගත වුණාට පස්සේ භාගතුන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කරනවානේ. තමන්ගේ පියාට ධර්මය දේශනා කරන්න. ඒ වෙලාවේ තමයි බුදුරජාන් වහන්සේගේ සුළු මව් වන ඒ මහා ප්‍රජාපති ගෝතමිය භාග්‍යතුන් වහන්සේ නීග්‍රෝධාරාමයේ කිඹුල්වත් නුවරම ශාක්‍ය රජවරුන් විසින් තනවපු ආරාමයක් තිබ්බා. ඒ ආරාමයේ වැඩ ඉන්නකොට මහා ප්‍රජාපති ගෝතමිය තමන්ගේ මෑණියන් භාග්‍යතුන් වහන්සේගේ මෑණියන් ගිහිලා භාග්‍යතුන් වහන්සේගෙන් එක වතාවක් නෙමෙයි දෙවතාවක් නෙමෙයි තුන් වතාවක් කාන්තාවන්ට පැවිද්ද ඉල්ලුවා. ඒ වෙනකොට ඒ ශාක්‍ය වංශයේ කුමාරවරු 500ක් 500ක් බුදුසසුනේ පැවිදි වෙලා පිළිවෙත් පුරනවා. එතකොට මේ කුමාරවරුන්ගේ බිරින්දෑවරු කුල කන්‍යාවන් 500ක් ගෙවල් වල තනියම හිටියා. ඇය ඇයලත් කිව්වා අපිටත් ඕනි විමුක්තිය. අපිටත් ඕනි අපේ අපේ ස්වාමිවරු මේ සසරෙන් එතර වෙන්න විමුක්ති මාර්ගයට ගියා වගේ අපිටත් බෑ මේ gedara හිර වෙලා ඉන්න. අපිත් කැමති නිදහස වෙන්න මේ සසරෙන් කියලා. ඒ හඬට ප්‍රමුඛත්වයක් දීලා තමයි අපගේ මහා ප්‍රජාපති ගෝතමිය බුදුරජාන් වහන්සේ මුණ ගැහෙන්න ගිහිල්ලා තුන් වතාවක් පැවිද්ද ඉල්ලා හිටියා. හැබැයි අර තිරේෂා මතක් කළා වගේ ඒ තුන් වතාවම බුදුරජාණන් වහන්සේ ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුවක් තියෙනවා පින්වත්නි මොකද ඒ කාලේ භික්ෂුව කියලා කියන්නේ තනිකර මේ සංචාරක ජීවිතයක් ගත කරපු කෙනෙක්. ඒ කියන්නේ ඒ කාලේ මේ වගේ කුටි සෙනසුන් ආවාස සකස් කරලා තිබ්බේ නැහැ. එතකොට උන්වහන්සේලා ගමින් ගමට නගරෙන් නගරයට රටින් රටට චාරිකාවේ වඩිනකොට රාත්‍රිය ගත කරන්න සිද්ධ වෙන්නේ එක්ක රුක්ෂ මූලයක් ළඟ. කියන්නේ ගහක් යට. නැත්නම් ඔය වළං හදන ශාලාවල් තිබ්බා කුම්භකාර ශාලා කියලා. ඒ ශාලාවක නැත්නම් සොහනක නැත්නම් ගල්ගුහාවක වනයක. ඔයගේ අර පිරිමි කෙනෙක්ට කිසිම ප්‍රශ්නයක් නැහැ එලි මහනක රාත්‍රියක් ගත කරනවා කියන එක. නමුත් එහෙම තියෙද්දිත් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය කොයිතරම් ඒ බමුණු සමාජයෙන් පීඩාවට පත් වුණාද කියන එක මේ ධර්මයේ හදාරන කෙනෙක් දන්නවා. තර මතක ඇති ටිරේෂට එක අවස්ථාවක තූණ ගම කියන බමුණු ගම්මානයේට බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ ශ්‍රාවක සංඝයා වඩිනකොට ඒ බමුණු කතා වෙලා හිටියා කිසිම කෙනෙක් දන් හැන්දක්, පැන් වීදුරුවක්, පැන් බිඳක් පූජා කරන්න තහනම්. කවුරු හරි පූජා කරොත් ඒ පූජා කරපු කෙනාව ගල් ගහලා මරනවා. ඒ වගේ දරුණු මතයක හිටියේ. එතකොට ඒ බමුණු කාන්තාවක්ම මේ සංඝයා වහන්සේ නමකට පැන් වීදුරුවක් පූජා කරා කියලා ඒ අහිංසක තරුණියව අල්ලලා ගල් ගහලා මෙරුවේ බමුණු සමාජය තුල. ඒ වගේ පරිසරයක් තුළ මේ කොමල මේ මේ මේ තරම් මේ මටසිලුටු අහිංසක කාන්තාවක් කොහොමනම් මේ වගේ රූක්ෂ ප්‍රතිපදාවක ප්‍රතිපදාවක් තුළ හික්මෙන හික්මෙන්නද කියන එක ගැන භාග්‍යතුන් වහන්සේ කිහිප වතාවක් සිහි කළා. මොකද කාන්තාවකට පැවිද්ද භාග්‍යතුන් වහන්සේට කිසිසේත්ම ප්‍රතික්ෂේප කරන්න කිසි උවමනාවක් නැහැ. ඒ ප්‍රතික්ෂේප කරන්නට හේතුව ඒ වෙනකොට සමාජයෙන් ඇයට නිසි ආරක්ෂාවක් ලැබිලා තිබෙන්නේ නැහැ. මොකද සංචාරක ජීවිතයක් ගත කළේ. නමුත් ඊට පස්සේ අවුරුදු කිහිපයකට පස්සේ අදහස වෙනස් කරගත්තේ නෑ මහා ප්‍රජාපති ගෝතමිය. තමන්ම තමන් විසින් තමන්ගේ හිස කෙස් බාලා සිවුරු පොරවාගෙන 500ක් අර මේ කොමල කන්‍යාවන් ස්ත්‍රීන් සමග රාජකන්‍යාවන් සමග කිඹුල්වත් නුවර ඉඳලා ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ විශාලා මහනුවර. ඒතර කිඹුල්වත් නුවර ඉඳලා විශාලා මහනුවරට දුර කිලෝමීටර් 300ක්. ඒ කිලෝමීටර් 300ම මේ රාජ සුකෝමල කන්‍යාවන් මේ කාන්තාවන් පාගමනින් වැඩි ගමන් කළේ. පාගමනින් යනකොට ඒ අයගේ කකුල් පැලිලා ඒ කකුල් වලින් ලේ ගැලුවා. දුහුවිලි වැකුණ මුළු ශරීරයම. එහෙම වෙලත් තිරේෂා විශාලා මහනුවර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ආරාමයට ගියාට පස්සේ අර කන්‍යාවන් නතර කරලා මහා ප්‍රජාපතිය විතරක් තනිවම බුදුරජාණන් වහන්සේව බැහැ දකින්නට ගිහිලා ඒත් අර වගේම තුන් වතාවක් පැවිද්ද ඉල්ලා හිටියා. නමුත් ඒ තරම් කැපකිරීමක් කරලත් භාග්‍යතුන් වහන්සේ තුන් වතාවම පැවිද්ද ප්‍රතික්ෂේප කළා. ඒ වෙලාවේ ඒ කාන්තා පිරිස ඒ විශාලා මහනුවර ඒ කූටාගාර ශාලාවේ ආරාමේ දොරටුව ළඟ අඬා අඬා ඉන්නවා දැක්කා අපගේ ආනන්දයන් වහන්සේ. බුදුරජාන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ. ආනන්ද ස්වාමීන් වහන්සේට ලොකු අනුකම්පාවක් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේව මුණ ගැහිලා භාග්‍යතුන් වහන්සේගෙන් ඉල්ලනවා අනේ ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ අහිංසක කාන්තාවන් මේ තරම් දුරක් ගෙවාගෙන ඇවිල්ලා තියෙන්නේ මේ බුදුසසුන පිහිට පිළිසරණ ලබන්න. ඒ නිසා අනේ ඔබ වහන්සේ අනුකම්පාවෙන් කාන්තාවන්ට පැවිද්ද ලබා දෙනසේක්වා කියලා. එතකොට භාගතුන් වහන්සේ වදාළේ කුමක්ද? පින්නත් ආනන්ද ඔබට ඒකට සිතිවිල්ලක්වත් පහළ වෙන්න එපා. සිතිවිල්ලක්වත් ඇති වෙන්න එපා. පින්නත් ආනන්ද ඔය ඇති. ආයි මගෙන් ඔය ගැන අහන්න එපා. තුන් වතාවක් ප්‍රතික්ෂේප කළා ඩිරේෂා. නමුත් හතරවෙනි අවස්ථාවේ ආනන්දයන් වහන්සේ වෙන උපායක් යෙදුවා. ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ ඇයි කාන්තාවකට පැවිදි වෙලා පැවිදි පිළිවෙත් පුරන්ට ඇයි ඇයට සෝතාපන්න වෙන්න බැයිද කියලා අහනවා. භාග්‍යවතුන්සේ වදාරන නෑ සෝතාපන්න වෙන්න පුළුවන්. සගදාගාමි වෙන්න බැයිද? සගදාගාමි වෙන්නත් පුළුවන්. අනාගාමි වෙන්න බැයිද? අනාගාමි වෙන්නත් පුළුවන්. අරහත්ත්වයටපත් වෙන්න බැයිද කියලා අහනවා. අරහත්ත්වයටපත් වෙන්නත් පුළුවන්. එහෙනම් සාමීනී භාග්‍යතුන් වහන්සේ මහා ප්‍රජාපති ගෝතමිය කියලා කියන්නේ ඔබ වහන්සේගේ සුළු මව්. ඔබ වහන්සේ කුඩා කල ඔබ වහන්සේගේ අත්පා හදලා කැතකුණු අත ගාලා ඔබ වහන්සේට කිරි පොවලා ඔබ වහන්සේව ඇති දෙඩි කරපු ඔබ වහන්සේගේ පුංචි අම්මා ඔබ වහන්සේට මේසා උපකාර කරපු මහා ප්‍රජාපති ගෝතමියට උතුම් පැවිද්ද ලබා දෙනසේක්වා කියලා ඉල්ලුවා. එතකොට තිරේෂා ඒ විදිහට කළ උපකාරයේ සිහි කළේ ආනන්දයන් වහන්සේ මහා අපගේ මහා ශාස්ත්‍රුන් වහන්සේට කළ උපකාරයේ සිහි නැතුවද? නේද? එතකොට ඒක තමයි ඒක තමයි බුදුරජාණන් වහන්සේලාගේ ධර්මතාවයක් ඒක. ආරාධනයක් ලැබෙන තුලු භාගතුන් වහන්සේ මේ සුළු දෙයකින් පැවිද්ද දෙන්න හා උපසම්පදාව දෙන්න කියලා වචන පිට කරන්නේ නැහැ ශාස්ත්‍රුන් වහන්සේ. අන්න ඒ වචනය එනකන් තමයි භාග්‍යතුන් වහන්සේ ඉවසුවේ. ඉතින් ආන් ඒ වෙලාවේ අපගේ ආනන්දයන් වහන්සේගේ උපකාරයෙන් මහා ප්‍රජාපති ගෝතමී ඇතුළු ඒ කුල කාන්තාවන් 500ට පැවිදි උපසම්පදාව ලැබුණා. ඉතින් ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ වදාරනවා පිනත් ආනන්ද බුද්ධ ශාසනය තුල කාන්තාවන්ට පැවිද්ද දෙනවා කියලා කියන්නේ බුදු සසුනට ආයුෂ අවුරුදු 1000ක් නම් ඉන් හරි අඩක් ආයුෂ අඩු වෙනවා කියනවා. ඒ තරමටම තිරේෂා කාන්තාවක් පැවිදි වුණත් එයාගේ පැවිදි ජීවිතය ආරක්ෂා කරගත්තේ නැත්නම් එයාගේ චරිතවත් භාවය, එයාගේ පිරිසුදු භාවය ආරක්ෂා කරගත්තේ නැත්නම් ජීවිතේ යම් යම් අනතුරු වලටපත් වුනොත් ඒක ඍජුවම බලපාන්නේ මොකටද? බුද්ධ ශාසනයට. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ අෂ්ටගරු ධර්ම පනවලා ඒ පිරිසට ඒ කාන්තාව පිරිසට උතුම් පැවිද්ද ලබා දුන්නේ. ඉතින් එතන තමයි ආරම්භය. එතන තමයි කාන්තා විමුක්තියේ ආරම්භය. එතනින් පස්සේ විශාල විපර්යාස මේ සමාජය තුළ සිද්ධ වුණා. ඊට පස්සේ රාජකුමාරිකාව විතරක් නෙමෙයි බමුණු කුමාරිකාව පවා බමුණු තරුණියන් පවා බුදු සසුනේ පැවිදි වෙලා පිරිවෙත් පිරුවා. ඒ වගේම අඩු කුලේ අහිංසක දුක් විඳපු අහිංසක තරුණියන් කොච්චරනම් මේ බුදු සසුනේ පිළිවෙත් පුරලා උතුම් අරහත්ත්වය සාක්ෂාත් කරාද ඊළඟට අපි ගත්තොත් දාස දාසියන් හැටියට ගෙවල් වල බැල මෙහෙවරකම් කරලා ස්වාමි දියණියකින් තාඩන පීඩන විඳලා මට ජීවිතේ එපා කියලා ජීවිතය අතහැරලා සියදිවි හානි කරගන්න ගිය රජ්ජුමාලා වගේ අයට බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් ඇය නැවතාවේ සෝවාන් ශ්‍රාවිකාවක් ඇටියට ඇය පැවිදි වුණේ නැහැ බුදු සසුනේ. ඇය ගිහි ජීවිතය තුල ඉඳලා ඇගේ සියලු අසරණතා පැස්පස කළා. ඇය දහම වෙනුවෙන් දිවි පුදලා ජීවිතය ගත කළා. ඊළඟට අපි ගත්තොත් වේලුකණ්ඨකී නන්දමාතාව කුජුත්තරාදී බොහෝ පිරිසක් පැවිදි වෙලාම නෙමෙයි තිරේෂා. ගිහි ජීවිතය තුළ ඉඳගෙන මගඵල ලැබුවා. තාම ලස්සනට ගිහි ජීවිතය ගත කළා. බුදුරජාන් වහන්සේගේ ධර්මයෙන් ලැබිච්ච ඒ නිදහස ඔවුන් සම්පූර්ණයෙන් 100%ක් අත්විඳා. මං හිතන්නේ අපිටත් අපේ ජීවිතේ කොයිතරම්නම් නිවැරදි කරගන්නට හැකියාවක් තියෙනවද මේ උතුම් ධර්ම කාරණා ශ්‍රවණය කරද්දී. පින්වත් මෑණියන් වහන්සේ අපිට ඒ පිළිබඳව බොහෝම හොඳින් පුදුමාකාර මේ සැනසීමක් දෙනවා පින්වත් මෑණියන් වහන්සේ මේ දේවල් අපි අහනකොට අපේ හිතට පුදුමාකාර සැනසීමක් දෙනවා මේ තරම් අපි සරණ යන භාග්‍යවතුන් වහන්සේ මේ තරම් මහා අනුකම්පා මහා කාරුණිකයන් වහන්සේ නමක්ද කියලා හිතනකොටත් පුදුමාකාර සැනසීමක් දෙනවා. ඊට දැන් ගත්තොත් මට ඒක කියන්න අමතකුණා දැන් අඩ්ඩකාසි අම්බපාලි වගේ ගණිකා වෘත්තියේ දිච්ච අය ජීවිතේ සම්පූර්ණ මුළු ජීවිතේම වරද්දගත් කාන්තාවෝ අඩ්ඩකාසි කියන්නේත් ගණිකාවක්. අඹපාලි කියලා කියන්නේත් ගණිකාවක්. ඒ වගේ ගණිකා වෘත්තිය අන්තිම නීච වෘත්තියක නියැලෙච්ච කාන්තාවන් පවා අද අපි සසර ඉතාම ඔවුන් සසරින් නිදහස් වෙලා. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් නිසා. හොඳයි අපිට මේ පිළිබඳව තවත් කතා බහ කරන්නට තියෙනවා. හැබැයි කතා බහට යන්නට මත්තෙන් අපි සෝදානම් කෙටි විරාමයක් කරා යන්නට. විරාමයකින් අනතුරුව නැවතත් ධම්සරණී සදහම් පිළිසඳර සමගින් හමු වෙමු. ඔබ නැවතත් ධම්සරණී සදහම් පිළිසඳර සමගින් අපි විරාමයට මත්වෙන් පින්වත් මෑණියන් වහන්සේ කතා බහ කරා මේ අපගේ භාග්‍යවතුන් වහන්සේ නිසා කාන්තාවන්ට හිමි වූ තැන පිළිබඳව. අපි දැන් කතා කරමු පින්වත් මෑණියන් වහන්සේ අපිට මේ ජීවිතය සකසා ගන්නට මේ ජීවිතය නිවැරදිව හැඩගස්වා ගන්නට ඕනෑතරම් භාග්‍යවතුන් වහන්සේගේ සමයේ චරිත තියෙනවා. අපිට ඒ චරිත කතා වලින් බොහෝ ආදර්ශ අපේ ජීවිතයට ගන්නට පුළුවන්. ඒ චරිත කතා ආශ්‍රයෙන්ම පිනත් මෑණියන් වහන්සේ කලිනුත් සඳහන් කළා වගේම අපිට මොනතරම් දේවල් ලබා ගන්නට පුළුවන්ද? මොනතරම් ಗುಣ එකතු කර ගන්නට පුළුවන්. අපේ ජීවිතේ ಗುಣ වගා කර ගන්නට පුළුවන්. පිනත් මෑණියන් වහන්සේ අපි මේ චරිත කතාවන් ආශ්‍රයෙන් අපි මේ වෙලාවේ බලාගෙන ඉන්න බොහෝ දෙනෙක්ට මේ දේවල් ආදර්ශයට අරගෙන කොහොමද කටයුතු කරන්නේ? චරිත කතා ආශ්‍රයෙන් අපි මේ පිළිබඳව යම් පහදා දීමක් සිදු කරමු මෑණියන් වහන්ස. ඇත්තෙන්ම පින්වත්නි, ඒ වගේ උතුම් චරිත මේ බුද්ධ කාලයෙන් බිහි වුණේ. අද අපි මේ විදිහට වන්දනා කරලේ චරිත ගැන සිහි කරන්නේ අපි කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ ඒ උතුම් චරිතවල ගුණය ඉස්මතු වෙන්න අවස්ථාව සලසපු නිසා. භාග්‍යතුන් වහන්සේ ඒ චරිතවල උත්තරීත උත්තරීතර භාවය ඉස්මතු වීම පිණිස යම් යම් දේවල් කළ නිසා තමයි අද අපිට මෙහෙම ಗುಣ ගැන කතා කරන්න ඒ උතුම් චරිත තාම අපිට ඉතිරි වෙලා තියෙන්නේ. නැත්නම් ඒ දහම දැකපු ශ්‍රාවකයන්ගේ ස්වභාවය තමයි තමන්ගේ ගුණය ඉස්මතු කිරීම නෙමෙයි. පුළුවන් තරම් ගුණය තමන් තුළ සංගව ගන්නවා. එතකොට මේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ තමයි ඒ කාන්තාවන් තුළ තිබ්බ උතුම් භාවය ඉස්මතු කළේ. ඉතින් අපි මුලින්ම ඒ ගැනත් කතා කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ කාන්තාව උතුම් කියලා සලකන්ඩ සමාජයේ ඒ විදිහට සලකන්ඩ බුදුරජාණන් වහන්සේ කළ යම් යම් ක්‍රියාපටිපාටියන් තියෙනවා. ඒ ඒ ක්‍රියාවල් තුලින් තමයි ඒ උත්තරීත චරිත මේ ලෝකෙට බිහි වුනේ. දැන් විශේෂයෙන් ගත්තොත් රටේ පාලන තන්ත්‍රයට ව්‍යවස්ථාවට කාන්තාවක් ගැන මුලින්ම යම්කිසි ව්‍යවස්ථාවක කරුණක් ඉදිරිපත් කළේ බුදුරජාණන් වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේ ওই විශාලා මහනුවර ලිච්ඡවි රජ පාලනය කරද්දී එයාලට තිබ්බේ මේ රාජාණ්ඩු ක්‍රමය නෙමෙයි කියන්නේ එක රජෙක් යටතේ නෙමෙයි ඒ රට පාලනය වුණේ සමූහාණ්ඩු ක්‍රමයට. කියන්නේ ලිච්ඡවි කුමාරවරු 7777 දෙනෙක්ගේ රාජාණ්ඩු ක්‍රමයක් නෙමෙයි සමූහාණ්ඩු ක්‍රමයක් තමයි ඒ කාලේ තිබ්බේ. එතකොට පින්වත්නි ඒ පාලන තන්ත්‍රයට ලිච්ඡවීන් ඒ කුමාරවරු අවවාද ගත්තේ භාග්‍යවතුන් වහන්සේගෙන්. ඒතර භාග්‍යවතුන් වහන්සේ තමයි මේ ව්‍යවස්ථාව සකස් කරලා දුන්නේ. ඒ ව්‍යවස්ථාව තුල ව්‍යවස්ථාව තුල තියෙනවා තිරේෂ සප්ත අපරිහානීය ධර්ම කියලා කරුණු හතක්. ඒ කියන්නේ නොපිරිහෙන්න නම් ආණ්ඩුවක් රටක් නොපිරිහෙන්න නම් ඒ නොපිරීම පිණිස හේතු වෙන කරුණු හතක් තියෙනවා. ඒ කරුණු වලින් එක කාරණයක් තමයි ඒ රටේ රටවැසියන්නේ සමාජය විසින් කාන්තාව ගරු කළ යුතු චරිතයක් හැටියට නීතිගත කළා. කාන්තාවට ගරු කළ යුතුයි. ගාන්තාවට ගරු බුහුමන් දැක්විය යුතුයි. සත්කාර සම්මාන කළ යුතුයි. කාන්තාව කියලා කියන්නේ කිසිවෙකුටත් හිංසාවක් පීඩාවක් කළ යුතු චරිතයක් නෙමෙයි කියලා. මං හිතන්නේ මේ මෑණියන් වහන්සේ දැන් මානව හිමිකම් මානව අයිතිවාසිකම් ගැන අපි මේ කාලේ කතා කරන්නට කලින් භාග්‍යවතුන් වහන්සේ සියල්ලක්ම පෙන්වලා දීලා. අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම භාග්‍යවතුන් වහන්සේ ඒකට අවශ්‍ය මාර්ගෝපදේශකත්වය භාග්‍යවතුන් වහන්සේගේ දහම තුලින් දුන්නා. ඉතින් අද ඒව ගැන කතා නොකරන්නේ බුදුරජාණන් වහන්සේගේ දහම නොදන්න නිසා. නමුත් අනිවාර්යෙන් මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ කාන්තාව සුරක්ෂිත කිරීම පිණිස වැඩපිළිවෙළවල් දියත් කළා. ඊළඟට විශේෂයෙන් ගොඩාක් සංවේගජනක සිදුවීමක් ඒ කාලේ සිද්ධ වුණා. එක්තරා කුමාරිකාවක් සිටු කුමාරිකාවක් ඇය පැවිදි වෙන්න ආවා භික්ෂුණී සංඝයා අතර. නමුත් ඇය විවාහ වෙච්චි කාන්තාවක්. විවාහ වෙලා නමුත් එයාට ඊට පස්සේ විමුක්තිය ලබා ගැනීම පිණිස කියලා පැවිදි වෙන්න ආවා. ඒ වෙනකොට ඇය දන්නේ ඒ වෙනකොට ගර්භිණී. ඇයට ඇයට දරුවෙක් ලැබෙන්න ඉන්නවා. නමුත් ඒ භික්ෂුණිය දන්නේ නැහැ. එතකොට ඒ වෙනකොට ඇයව විශේෂයෙන්ම දේවදත්තගේ පිරිස විසින් ඇයව නිඳා කළා, ගැරහෙව්වා. ඇයගේ චරිතය වනසාගත්තා කියලා නිඳා කරා. අන්තිමේට ඇයට පිහිට පිළිසරණ උනේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ මේකේ ඇත්ත නැත්ත සත්‍ය අසත්‍යතාවය තෝරගන්න. ඒ කියන්නේ ඇය ගර්භණී උනේ සිවුර දරාගත්තට පස්සේ. කියන්නේ ඇයට තමන් මවක් වෙන්න යනවා කියන ලකුණු පහළ වුණේ පැවිදි වුණාට පස්සේ. ඉතින් විශාකා මහෝපාසිකාවට තමයි මේක තීරණය කරන්න බුදුරජාණන් වහන්සේ අවස්ථාව දුන්නේ. එතකොට කරුණු කාරණා සලකා බලනකොට ඒ විද්වත් මණ්ඩලය විසින් තීරණය කළා මැය දරුවෙක් කුසට ආවේ සිවුරට එන්න කලින්. يعني කාල සීමාවක් තියෙනවනේ. ඒතට ඇය විවාහ ජීවිතය ගත කරනකොට තමයි ඇයට මේ දරුවා කුස තුළ පිළිසිඳගෙන තියෙන්නේ කියලා භාගතුන් වහන්සේ කොයිතරම් මානසිකද කියන්නේ කොයිතරම්නම් කාරුණිකද කියලා කියන්නේ භාගතුන් වහන්සේ වදන්න එහෙනම් මෙහෙණි ආරාමයේ තියාගෙනම ඇයව පෝෂණය කරන්න. දරුවා ප්‍රසූත කරනකම් මේ මෑණියන්ව රැක බලා ගන්න. ඊපස්සේ දරුවා දරුවා මේ ලෝකෙට බිහි කළාට පස්සේ ඒ දරුවා දෙනවා කොසල් රජතුමාට බලා ගන්න. ඒ තමයි කුමාර කාශ්‍යප. කුමාර කාශ්‍යප කියන උන්වහන්සේ තරහත්වයටපත් වෙන අවසානයේ නමුත් බලන්න තිරේෂා ඒ වගේ දැන් ලොකෝ කැලලක් සාසනයට ලොකු කැලලක් වෙන්න තිබ්බ අවස්ථාවක පවා බුදුරජාණන් වහන්සේ කොයිතරම් කාන්තාව වෙනුවෙන් ඉදිරිපත් වුණාද නේද? ඒ වගේ අවස්ථා ඊළඟට දැන් තිරේෂා කියපු හැටියට දැන් අභිමානවත් චරිත ගැන අපි කතා කරන විශේෂයෙන්ම බුද්ධ මාතාව හැටියට අපි සැලකනවා මහා ප්‍රජාපති ගෞතමිය. මහා ප්‍රජාපති ගෞතමියගේ මව් ගුණය ඉස්මතු කළේ භාග්‍යවතුන් වහන්සේ විසින්. ඒ මේ මහා ප්‍රජාපති ගෞතමී තෙරණින් වහන්සේ අරහත්ත්වයට පත් වෙලා පිරිනිවන් පාන්න යන මොහොතේ ඒ සිදුවෙච්ච සිදුවීම් මාලාව තුලින් අම්මා කෙනෙක්ගේ ගුණය කොයි වගේද කියන එක ඉස්මතු කරන්න බුදුරජාණන් සමාජයට දැනෙන්න හැරියා. ඊළඟට විශේෂයෙන්ම යශෝදරා දේවිය කාන්තාවන් අතර උතුම්ම කාන්තා රත්නයක්. උතුම්ම කාන්තා රත්නයක් මේ ලෝකේ යම්තාක් බිරින්දෑවරුන් ගැන කතා කරනවා නම් ඒ තරම්ම ස්වාමියාට ස්නේහවන්ත බිරිඳක් ගැන ඉතිහාසයේවත් අපිට දකින්න ලැබෙන්නේ ඒ තරම්ම ඇය තමන්ගේ ස්වාමියාට දිවි පිදුවා. ඉතින් ඇගේ ඒ ස්වාමි භක්තිය, ඒ ස්නේහය ඈතුළ තිබ්බ ලෙන්ගතුකම ඉස්මතු කරන්න ඉඩ සැලැස්වේ භාග්‍යවතුන් වහන්සේ. කිඹුල්වත් නුරට වැඩපු වෙලාවේ යශෝදරාවට හිත වාවා ගන්න බැරුව ඇය අඬනකොට බුදුරජාණන් වහන්සේගේ කකුල් දෙක අල්ලගෙන බදාගෙන හැඬුවේ භාගතුන් වහන්සේ එපා කිව්වේ නැහැ. ඇයට ඒ වගේ අඬන්න නොලැබුණොත් ඇගේ පපුව හිර වෙලා මැරෙයි. ඒ නිසා අවස්ථාව දුන්නා. ඒ නිකෙලස් බුදු හිතේට අනුකම්පාව ඇති වුණා මේ අහිංසක කාන්තාව ගැන. ඉතින් ඒ වෙලාවේ තමයි මතක ඇති චන්දකින්නර ජාතකය දේශනා කරලා සසර පුරාවට කොහොමද ස්වාමි භක්තියෙන් යුක්තව ඇය ආවේ මේ ගමන කියන එක ඉස්මතු කළේ අපගේ භාග්‍යවතුන් වහන්සේ. එතකොට මේ මහා ප්‍රජාපති ගෝතමිය යශෝදරාවන් වගේ උතුම් කාන්තා චරිතවල තියෙන ඒ ගුණවත්භාවය ඉස්මතු කළේ අපගේ භාග්‍යවතුන් වහන්සේ විසිනි. මම හිතන්නේ පින්වත් මෑණියන් වහන්සේ අපිට බොහොම හොඳින් අපේ චරිතයට අපේ ජීවිතයට කොයි ආකාරයෙන්ද බුද්ධ දේශනා තුළ ඒකම භාග්‍යතුන්ගේ කාලේ භාග්‍යතුන් වහන්සේගේ පහළවීම සමය තුළ අපිට මොන වගේ ආදර්ශ ඒ සුප්‍රසිද්ධ කාන්තා චරිත තුළින් ලබා ගන්නට හැකියාව තියෙන්නේ කියන කාරණාව පිළිබඳව මැනවින් අපට ඒ පිළිබඳව පෙන්වා දුන්න පින්වත් මෑණියන් වහන්සේ දැන් අපි අද දවසේදී මේ කතා බහත් එක්ක අපි පසුගිය සතියේදී මතක් කරා පින්වත් මෑණියන් වහන්සේ අපිට ගැටළු යොමු කරන්නට පුළුවන් කියන කාරණාව. ඒ අවස්ථාවේදී අපිට ප්‍රශ්න කිහිපයක්ම ලැබිලා තියෙනවා පින්වත් මෑණියන් වහන්සේ මම හිතන්නේ මේ ඇයට අපි අනිවාර්යයෙන්ම පිළිහිට වෙන්නට ඕන. ඒක තමයි අපේ මේ වැඩසටහනේ පරමාර්ථය මුඛ්‍ය පරමාර්ථය බවට පත් උනේ. අපේ පිහිටක් පිළිසරණක් අවැසි ඔබ වෙනුවෙන් තමයි මේ වැඩසටහන මේ විදිහට රූපවාහිනී මාධ්‍යයේ කල්යාණ මිත්‍රයා ශ්‍රද්ධා රූපවාහිනිය තුලින් ඔබ වෙත අරගෙන ඉන්නට හිතුවේ. ඒ නිසාවෙන් අපට ලැබිලා තියෙන ගැටලු පිළිබඳව පින්වත් මෑණියන් වහන්සේ අපි මේ අවස්ථාවේදී පින්වත් මෑණියන් වහන්සේ අපිට මේ පිළිබඳව අවධාරණය කරලා අපිට පහදා දෙන සේක්වා කොයි ආකාරයෙන්ද මේ ඇගේ මේ තියෙන ගැටලු වලට විසඳුම් ලබා දෙන්නට අවශ්‍ය කියලා. එන්න පළවෙනි ගැටලුව විදිහට යොමු කරලා තියෙනවා පින්වත් මෑණියන් වහන්ස ගිහි ජීවිතය තුළදී ධර්මයේ හැසිරීම නිසා ස්වාමියාගේ දරුවන්ගේ කටයුතු අතපසු වෙනවා. ඒ කියන්නේ නිතරම සිල් සමාදන් වෙනවා බණ අහනවා. ඒක නිසා මේ මම හැම වෙලාවකම ධර්මයේ තුල හැසිරෙන්න උත්සාහ කරනවා මේකට මොකක්ද කරන්න කියලා තමයි හන්දෙන්ගේ ගිහි ජීවිතය තුළදී පින්නත් මෑණියන් වහන්සේ මේ දරුවන්ගේ සහ ස්වාමියාගේ කටයුතු අතපසු වෙනවලු. එනිසාවෙන් මොකක්ද කරන්න පුළුවන් මේකට කියලා අහනවා. ඒ කියන්නේ බණ අහනවලු නිතරම සිල් සමාදන් වෙනවලු මේ කටයුතුත් එක්ක. මගේ දැන් පසුගිය දවසකම අපි මේ පිළිබඳව කතා කරා පින්නොත් මෑණියන් වහන්ස. අපි ඒ ගැන කතා කළා ඇත්තට. නමුත් ඇයිට අපි පිළිතුරක් දෙන්නේ? එහෙමයි මෑණියන් වහන්ස. දැන් ඔය ප්‍රශ්නේ එවපු ඔය කාන්තාවක බැලුවොත් එයාට ওই වගේ ප්‍රශ්නයක් උද්ගත වෙන්න හේතුව තමයි අපි කලින් කතා කළා අර ගිහි ජීවිතයත් ඒ වගේම තමන්ගේ ධර්මානුකූල ජීවිතයත් සමබරව ගෙනියන්න ඕනි කියන කාරණේ ගැන අපි කතා කළා. එතකොට අපි ඇයට කෙටියෙන්ම පිළිතුරක් දුන්නොත් ඇත්තෙන්ම ඔබ මේ දැන් මේ ප්‍රශ්නය යොමු කරපු ඔබ අපිව නරඹනවා නම් ඔබ කවදාවත් නිසි අයුරින් කාලය කලමනාකරණය කරගෙන නුවණින් කල්පනා කරලා ඔබ ධහමේ හැසිරෙනවා නම් ඔබට මං හිතන්නේ මේ වගේ ප්‍රශ්නයක් උද්ගත වෙයි කියලා. මොකද අනිවාර්යයෙන්ම Taman බිරිඳක් හැටියට Tamanගේ ස්වාමියාට වෙන්න ඕනි යුතුයකම් වගකීම් ඉෂ්ට කළ යුතුයි. ඒතර යුතුයකම් වගකීම් ඉෂ්ට කරනවා කියලා කියන්නේ විශේෂයෙන් බිරිඳක් හැටියට ස්වාමියාට ඒක මහා පිනක්. දෙව්ලොව ඒ කියන්නේ මට මතක හැටියට ඔය දැන් විශාකාව වගේ විශාකා මහෝපාසිකාව එහෙම ගිහිලා දිව්‍ය ලෝකේ ඉපදුනා නිම්මාන රති දිව්‍ය ලෝකේ. ඒ නිම්මාන රති දිව්‍යලොව උපදින්න හේතුව තමයි ස්වාමි භක්තියෙන් යුක්තව ස්වාමියාට සියලු වගකීම් යුතුයකම් මිෂ්ඨ කරමින් ඒ පින හරියාකාරව රැස් කරගත්ත නිසා තමයි ඇය නිම්මාන රති දිව්‍ය ලෝකේ ඉපදුනේ. ඉතින් එතකොට දැන් ඔබ කවදාවත් මේක Tamanට කරදරයක් මට මට සාමියාට මේ මේ කටයුතු කරන්න තියෙනවා එතකොට මට ධර්මයේ හැසිරෙන්න තියෙන කාලය අතපසු වෙනවා කියලා කවදාවත් හිතන්න හොඳ නැහැ. අනිවාර්යෙන් මේ කටයුතු නිසි කලට නිසි වෙලාවට ඔබ කළ යුතුයි. එතකොට ඔබ ඒ කටයුතු කරන අතරතුරේ ඔබ දක්ෂ විය යුතුයි කාලය කළමනාකරණය කරගන්න. ඊළඟට ඔබ අම්මා කෙනෙක් හැටියට ඔබේ දරුවාට ඔබේ දරුවන්ට වෙන්න ඕනි යුතුයකම් වගකීම් අනිවාර්යෙන් ඒක නොපිරිහෙලා ඉෂ්ට කළ යුතුයි. ඒක පිනක්. මොකද අම්මගේ අතේ තමයි දරුවන්ගේ මුළු අනාගතේම තීරණය වෙන්නේ. එනිසා ඒ දරුවෝ කරන කියන කටයුතු ගැන, ඔවුන් යන්නේන ගමන් බිමන් ගැන, ඔවුන් ඇසුරු කරන පිරිස් ගැන අනිවාර්යෙන්ම මව සැලකිල්ලෙන් සිටිය යුතුයි. ඒ අතර ඔබට එනවා විවේකයක්. ඒ ලැබෙන විවේකයෙන් ඔබ උපරිමයෙන් ප්‍රයෝජන ගන්න මහන්සි ගන්න ඕනි. සමහරට ඔබ වැඩසටහන් වලට යනවා වෙන්න පුළුවන්, සීල වැඩසටහන් වලට යනවා වෙන්න පුළුවන්. සමහරට දරුවන්ගේ ස්වාමියාගේ කටයුතු නිසා මේ වැඩසටහනක් අතපසු වෙනවා වෙන්න පුළුවන්. නමුත් ඔබ කම්පා විය යුතු නැහැ. ඔබට ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. හැමදාම එක දිගට හැම මාසෙම මේකට සහභාගී වෙන්න ඕනි කියලා නියමයක් නැන්දි දේශා නේද? Tamanට ලැබෙන විවේකයෙන් ඒ කටයුතු කරන්න මහන්සි ගන්න ඕනේ. එතකොට අර කරුණාව මෛත්‍රිය තුළ ඉඳගෙන මේ කටයුත්ත කළොත් කාලය කළමනාකරණය කරගෙන කළොත් ඇත්තෙම ඔබට අනාගතයේ මේකට විසඳුමක් ලැබෙයි කියලා මම හිතනවා. මං හිතන්නේ ගැටලුව අපිට යොමු කරපු කෙනාටත් නිවැරදි පිළිතුර ලැබෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. පින්වත් මෑණියන්වන්ස තවත් ගැටලුවක් තියෙනවා. ඒ තමයි මම හැම වෙලාවෙම ධර්මයේ තුල හැසිරෙන්නට උත්සාහ කරනවා. මං හිතන්නේ මේ පාසල් ශිෂ්‍යාවක් වෙන්න ඕන පින්වත් මෑණියන් වහන්සේ. මම ධර්මයේ තුල හැසිරෙන්න හැම වෙලාවකම උත්සාහ කරනවා. හැබැයි යාළුවෝ හැම වෙලාවකම මට විහිළු කරනවා. මාව කොන් කරනවා. මට හිතෙනවා ඇයි මට එහෙම වෙන්නේ කියලා. ඇයි ඒ අය ඒ විදිහට හැසිරෙන්නේ කියලත් මේ ප්‍රශ්න යොමු කරලා තියෙනවා. මං හිතන්නේ පාසල් යන අපේ කවුරු හරි සහෝදරියෙක් වෙන්නට ඕන. ආ ඇත්තටම මේ ඒ ප්‍රශ්නේ මට ඇහෙනකොට මට මතක් වුණේ මගේ පාසල් අවධිය. කියන්නේ ওই වගේම අත්දැකීම් වලට මටත් මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒතර මේ gedara ආගමික පසුබිමක් තියෙන දරුවෙක් හැටියට සමහරට පාසලේ තමන්ගේ යාළුවෝ අතර එයා ඒ ආගමික පසුබිම තුල එයා පාසලෙත් කටයුතු කරන්න යනකොට යම් යම් විදිහට යාළුව අතරයා විවේචනයකට විහිළුවකට ලක් වෙනා තමයි. දැන් මට මතකයි ඔක කියනකොට මම උසස් පෙළ කරන කාලේ ඒ කාලේ දිවේශ අපේ පාසලේ මාසෙන් මාසෙට කියන්නේ පන්ති නායිකාව කියලා කියන්නේ වෙනස් කරනවා. එතට ඒ මට මට පැවරිච්ච කාල සීමාව තුළ මම දැක්කා මම ඉස්සරින්නම් බොහොම කම්පාවටපත් වෙච්ච සිද්ධියක් තමයි අපි උදේට දැන් පාසල පටන් ගන්න කලින් අපි බුදුන් වන්දනා කරනවානේ. භාගතුන් වහන්සේට මල් පහන් පූජා කරනවා. නමුත් කවදාවත් බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිරියේ පහනපත් වෙලා නැහැ. කවදාවත් බුදුරජාණන් වහන්සේට මලක් පූජා වෙලා නැහැ. හඳුන් කූරක් පූජා වෙලා නැහැ. ඒත් පන්තියට එනකොට මේ දසුන දකින්නකොට මේ දසුනෙන්ම හිත පිනා යනවා භාගතුන් වහන්සේට යම් පූජාවක් කරලා තිබ්බොත්. ඒකම ආශිර්වාදයක්. නමුත් ඒක කවදාවත් සිද්ධ වුණේ නැහැ නිසි ආකාරයෙන්. නමුත් දැන් මට යම් කිසි වගකීමක් ලැබිච්ච අවස්ථාවේ මම ඒක ප්‍රයෝජනට ගත්තා නෑ මේක මෙහෙම වෙන්න හොඳ නෑ මම මේ භාග්‍යතුන් වහන්සේට නිසි පූජාව දක්වන්න ඕනි මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් ඇටියට කියලා මම මේ මාසේ පුරාවට මම තනියම මේ කටයුත්ත කළා. එතකොට මට මතකයි මගේ යාළුවා මට hina වුණා ඔයාට කවදාවත් පන්ති නායිකාකමක් ලැබිලා නැද්ද කියලා. එච්චරකට එයාලා ඒක මේ විහිළුවකට ගත්තා නිකන් මං අමුතු විශේෂ චරිතයක් වෙන්න හැදුවා වගේ. එයාලා කල්පනා කරා. ඊළඟට මට හොඳට මතකයි අපි ඔය උදේට වන්දනා කරනකොට බුදුන් වඳිනකොට ඉස්කෝලේ පටන් ගන්න කලින් කවදාවත් තිරේෂ පන්තියේ ළමයි මේ කියන්නේ නිසි විදිහට මේ ශාස්ත්‍රීය ගෞරවයෙන් යුක්තව කවදාවත් බුදුන් වඳින්නේ නැහැ. ඒ වෙලාවට එයාලා ඉන්නේ එයාගේ ලෝකේ. එයාලගේ ලෝකේ. යාළුවොත් එක්ක කතා කර කර විනෝදයෙන් ඉන්නේ. ඒ වගේ පරිසරයක් තමයි පාසල් අවදී යන සාමාන්‍යයෙන් ඒ දරුවන්ට තියෙන්නේ. ඒතර ඒ වගේ සමාජයක් තුල යම්කිසි පින්වන්ත දියණියක් මේ විදිහට ධර්මයේ හැසිරෙන්න යනකොට ඇයට ඒ වගේ විවේචන වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. නමුත් මේ කවදාවත් ඔබ හිතෙන් කඩා වැටෙන්න ඕනේ නැහැ. දැන් මම කවදාවත් ඒක මම ප්‍රශ්නයක් කරගත්තේ නැහැ. එයාලා මට විහිළු කරනකොට hina වෙනකොට මමත් ඒකට hina වෙලා යනවා මිසක් මම ඒකට ගැටෙන්න ගියේවත් මම එකෙන් ලැජ්ජාවටපත් වෙන්නත් ගියේ නැහැ. සමහරට ඒ හේතුව නිසා වෙන්න පුළුවන් අද මම මෙතන ඉන්නේ. බැරි වෙලාවත් මට ලැජ්ජාවක් ඇති වුණා නම් මම මම ධර්මානුකූල පරිසරය අතහැරියා නම් අද මට වෙච්ච ඉරණම මොකද්ද කියලා මටවත් හිතාගන්න බැහැ. නිසා කවදාවත් යාළුවෝ අපිව කොන් කරා කියලා අපිව විහිළුවට ලක් කළා කියලා අපි බුදුරජාන් වහන්සේගේ ධර්මයේ හැසිරීම අත්හැල යුතුත් නැහැ. ඒ යාලා කෙරෙහි අනුකම්පාව උපදවා ගන්න ඕනි පළවෙනි එක. ඊළඟට එහෙම විහිළුවක් කළා කියලා ඒක ලොකුවට අපි පීඩාවකටපත් වෙලා අපි දුක් වෙලා ඇයි මට මෙහෙම කියන්නේ ඇයි මට මෙහෙම කරන්නේ කියලා මේ ලෝකේ ලොකුම ප්‍රශ්නේ කරගන්න ඕනි නැහැ. එහෙම අවශ්‍ය නැහැ. Tamanට තියෙනුනේ අභිමානයක්. Tamanට තියෙනුනේ පෞරුෂත්වයක්. ඒ පෞරුෂත්වය ඇති කරගෙන අභිමානයෙන් යුක්ත වේ අය අතර ගලක් වගේ ඉන්න ඕනේ. එතකොට කවදාවත් කවදාවත් අපිව පීඩාවටපත් වෙන්නේ අපේ යාළුවෝ අතර. ඒ වගේම දුවේ දුවේ හොඳට මතක තියාගන්න අපි ධර්මයේ හැසිරෙනවා කියලා මේ පිරිහිච්ච සමාජයට ඒක ලොකුවට ඒ පණිවිඩය දෙන්න එපා. දැන් අපි අපි දහම් වැඩසටහන් වලට යනවා, අපි භාවනා කරනවා, අපි සිල් ගන්නවා කියන එක පුළුවන් තරම් ඒක සංගව ගන්න ඇතුලේ. ඒ යාළුව තලයට ගියාම එයාලත් එක්ක ඒ ඒ සමාජයේ ඉන්න. ඒ ධර්මයේ හැසිරෙන එක තමන්ගේ පෞද්ගලික දෙයක් බවට පත් කරගන්න. එතකොට කවදාවත් ওই ප්‍රශ්නේ උද්ගත වෙන්නේ නැහැ. හොඳයි. තවත් ගැටලුවක් තියෙනවා පින්වත් මෑණියන් වහන්ස මගේ ස්වාමියා අධාර්මිකයි. හැම වෙලාවකම මාත් එක්ක රණ්ඩු කරනවා. ධර්මය අහන්න දෙන්නෙත් නෑ. මගේ ජීවිතය ගැන මට කලකිරිලා වෙලාවකට නැති කරගන්නත් හිතෙනවා කියලා ගැටලුවක් එනවා. මං හිතන්නේ මේක බොහොම කාලීන ගැටලුවක්. පින්වත් මෑණියන් වහන්ස බොහෝ බිරින් දෑවරුන්ට අද තියෙන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. පින්වත් මෑණියන් වහන්ස අපි මේ පිළිබඳවත් පිළිතුරක් ලබා දෙමු. ඔව්. ඇත්තටම දැන් ඒ කියපු කාන්තාව සමහරට ඒ විවාහ ජීවිතය තුළ අපා දුකක් විඳිනවා වෙන්න පුළුවන්. දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ඔය වගේ දැන් දහමේ හැසිරෙන සිල්වත් ගුණවත් කාන්තාවක් ඔය වගේ අධාර්මික දුස්සීල දුෂ්ට පුද්ගලයෙක් එක්ක ජීවත් වෙනවා කියලා කියන්නේ හරියට දිව්‍යාංගනාවක් යක්ෂයෙක් එක්ක ජීවත් වෙනවා හා සමානයි කියලා උපමාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා. තියෙනවා. ඕකම අනිත් පැත්ත වෙන්නත් පුළුවන් තීරේෂ. කියන්නේ ස්වාමියා ධර්මයේ හැසිරෙනවා දුෂ්ටකම් කරන්නේ බිරිඳ. එතකොට ඒක භාගතුන්වන්සේ ඒක උපමා කරලා තියෙනවා ඒක හරියට දිව්‍ය පුත්‍රයෙක් මලයක් ලක්ෂණයක් එක්ක ජීවත් වෙනවා වගේ. පෞල් ජීවිතයක් ඇය ගත කරන්න කියලා. ඔහු ගත කරන්න කියලා. ඉතින් මෙතන ප්‍රශ්නේ දියන්නේ කාන්තාවටනේ. ඔව්. ඇගේ ස්වාමියා අධාර්මිකයි. ඇගේ ස්වාමියා බොහොම දුස්සීලයි ඇයට වද දෙනවා ඒ පීඩාව දරා ගන්න බැරුව ඇයට සමාල්ලාවට හිතෙනවා කිව්වා නේද ජීවිතේ නැති කරගන්න පාවා. එතකොට දැන් එහෙම ජීවිතේ නැති කරගන්න ඕනි කියලා හදිසි තීරණට වලට යෑම ඒකනම් නුවණට හුරු දෙයක් නෙමෙයි. දැන් අපි ඇයට එක උත්තරයක් දුන්නොත් ඔබ ඉවසන්න කියලා සමහරට ඇයට ඒ උත්තරේ මදි වෙන්න පුළුවන්. මදි වෙන්න පුළුවන්. මොකද ඉවසන්න කිව්වට අපි මෙතන ඉඳන් ඉවසන්න කිව්වට ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ එයා. ඒ පරිසරයට මුහුණ දෙන්නේ එයා. ඒතර ඉවසනවා කියන එක අපි වචනෙන් කියන තරම් ඉවසීම කියන එක ලේසි නෑ තිරේෂා. ඉතින් ඒ නිසා ඒ නිසා මේ ප්‍රශ්නය උද්ගත වෙච්චි ඔබ හිතන්න මේක ඔබේ සසරෙන් ඔබ ගෙනාපු දායාදේ. මේ සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්නට සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්නට අනිවාර්යයෙන්ම සසරේ රැස් කරගත් පුණ්‍ය මහිමයක් තිබිය යුතුයි. ඒතර ඔබ සසර වරද්දගත් ගන්න ඇති අනිවාර්යෙන් කවදා හරි දවසක ඔබ නිසා තව කෙනෙක් මෙහෙම පීඩාවටපත් වෙන්නේ නැති. ඒ ඒ කරපු පීඩාව තමයි ඔබට අද මේ ලැබුණේ. නිසා ඔබ මේ වෙලාවේ හැම වෙලේම හිතන්න මම රැස් කරගත්ත කර්මයයි මේ මට දුක් දිදී මේ දුක් දිදී ගෙවිලා යන්නේ. මේ සසරේ ආවට මට හොඳ පාඩම්. මේ සසරේ ආවට මට හොඳ පාඩම්. මම මේ විඳවලා විඳවලා මම මේක ගෙවලා අවසන් කරනවා. මම මේ පුද්ගලයාත් එක්ක ගැටි ගැටි හිටියොත් එයා කොක්ක දානකොට මෙයත් කොක්ක දාලා ඊළඟ ජීවිතේටත් මේක වෛරයක් හැටියට ගිහිල්ලා කවදාවත් මේ පුද්ගලයාගෙන් ඊළඟ ජීවිතේදීවත් එයාට නිදහසක් ලබන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඉවසිය යුත්තේ කොහොමද? ඉවසන්න ඕනේ මේක මේ මගේ කර්ම විපාකයක්. මම කර්මයේ දයවැද්ද කරගෙන ඉන්නේ. මම කර්මය ඥාතියා කරගෙන ඉන්නේ. එතකොට මේ දුක් සහගත කර්මය මං ගෙවලා අවසන් කරනවා කියලා ඔබට එහෙම හිත හදාගන්න පුළුවන්. කර්මය ගැන හිතලා. ඊළඟට ඔබට කරන්න පුළුවන් දෙයක් තමයි ලොකු දෙයක් තමයි මෛත්‍රිය කියලා කියන්නේ. මෙත්සිත කියලා කියන්නේ. අපි හිතින් මෛත්‍රිය වඩනකොට ඒක මේ බාහිර පරිසරයේ පුද්ගලයන්ට දැනෙනවා තිරේෂා. මොකද බුදුරජාණන් වහන්සේ වදාරනෝ මෛත්‍රිය තුලින් මනුස්සානම් පියෝ හෝති. අමනුස්සානම් පියෝ හෝති. කියන්නේ මිනිස්යන්ටත් ප්‍රිය වෙනවා අමනුෂ්‍යයන්ටත් ප්‍රිය වෙනවා කියලා. ඒතර ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි අපමණ විශ්වාසකින් යුක්තව එක දිගට ඔබේ ස්වාමියා විලක්ක කරගෙන ඔබ මෙත්සිත වඩන්න ඔබට සතියකින් හෝ මාසයකින් හෝ අනිවාර්යයෙන්ම ප්‍රතිඵල තියෙනවා අම්මයි. මොකද ධර්මයේ සම්දික්තිකයි. මේ ධර්මයේ මේ ජීවිතේදීම විපාක දෙනවා. මෛත්‍රී චිත්තයෙන් ඔබට යම් පිළිතුරක් ලැබෙනවා අම්මයි. මං හිතන්නේ පින්වත් මෑණියන් වහන්ස අපට මනාව ඒ ගැටලු එවපු අපේ ආදරණීය සහෝදරියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කාන්තාවක් මොනියම් හෝ කෙනෙක්ට මොනියම් හෝ තලයක් නියෝජනය කරන කෙනෙකුට මං හිතන්නේ බොහොම හොඳින් ඒ ගැටලු වලට විසඳුම් ලැබෙන්නට ඇති කියලා විශ්වාස කරනවා. ඔබේ සැක සංකා දුරු වෙන්නට ඇති කියලා විශ්වාස කරනවා. මේ ධර්මයේ තුල අපට සනාතන රැකවරණයක් ලබා ගන්නට හැකියාවක් තියෙනවා කියලා ඔබට ඉතාමත් හොඳින් පැහැදිලි වෙන්නට ඇති කියලා අපි විශ්වාස රැස් කරනවා. ඉතින් අද දවසේදී අපට ලැබුණු කාල වේලාවත් අවසන් වෙලා තියෙනවා පින්වත් වෑනියන් වහන්ස. නමුත් ඔබට හැකියාවක් තියෙනවා අපට ලිපි යොමු කරන්නට ඔබේ ගැටලු පිළිබඳව ඉදිරියේදීත් අපි සූදානම්. ඉදිරි වැඩසටහන් වලදීත් මේ පිළිබඳව තවදුරටත් පින්වත් මෑණියන් වහන්සේගෙන් ධර්මානුකූලව අපේ ගැටලු වලට ප්‍රශ්න වලට විසඳුම් ලබා ගන්නට මම සුපුරුදු විදිහට අද දවසේදීත් මතක් කරන්නම් ඔබට අපේ ලිපිනය ඔබේ ලිපි අපට යොමු කරන්න. නිෂ්පාදක දම් ධම්සරණී සදහම් පිළිසඳර ශ්‍රද්ධා රූපවාහිනිය හේවාගම කඩුවෙල. නිෂ්පාදක ධම්සරණී සදහම් පිළිසඳර ශ්‍රද්ධා රූපවාහිනිය හේවාගම කඩුවෙල කියන අපේ ලිපිණිය ඔස්සේ ඔබට පුළුවන් ඔබේ ලිපි අපට යොමු කරන්නට. ඉතින් අද දවසට ධම්සරණී සදහම් පිළිසඳර නිමා කරන්නටයි සෝදානම් වෙන්නේ. නිමා කරන්නට මත්තෙන් පින්වත් මෑණියන් වහන්සේට අපි පුණ්‍යානුමෝදනා කරන්නයි සෝදානම් වෙන්නේ. අද දවසේදීත් අපට මහත් වූ අනුකම්පාවෙන් මේ ස්ථානයට වැඩම කළ අපගේ පින්වත් මෑණියන් වහන්සේට අපි පුණ්‍ය අනුමෝදනා කරනවා මේ ගෞතම බුදුසසුන තුළදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ සියලුම පින් හේතු වේවා වාසනා වේවා අනුමෝදන් වේවා කියලා සාදු සාදු සාදු අද දවසට ධම්සරණී සදහම් පිළිසඳර අපි නිමාවටපත් කරනවා. ලබන සතියේදීත් ඔබව හමු මේ බලාපොරොත්තු අද දවසට ධම්සරණී සදහම් පිළිසඳර මෙතකින් නිමාවටපත් වෙනවා. ඔබ සියලු දිනාටම තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය.